අන්න ඒක අනුව හැකිතාක් දුරට හිත පැවැත්වීමයි අපි මේ පරියංග භාවනාවෙන් ආධුනිකයෙක් වශයෙන් බලාපොරොත්තු ඒ අතරමැදි වේදනා, සද්ද හිතිවිලි එනකොට ඒවා ප්‍රකටන අපි ඒ දිහාව බලනවා. පුළුවන් තරම්කල් අපි අර මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් ඇසුරු කරලා වැඩි වේලාවක් යාළු වෙලා වැඩි වේලාවක් මූණට මූණ දාලා උරු කර ගැනීමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මූල කර්මස්ථානයේ කාලානුරූප වෙන වෙනස්කම් පුළුවන්තරම් සමීපව නිරීක්ෂණය කිරීමයි ආධුනිකයෙක් වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතින් අන්නේ පරණැත්තොත් ඒවට අනුකම්පාවෙන් ඒතරතුරු අහගෙන ඉඳලා ක්‍රියාත්මක කරනවා. පුරුදු නැති ඇත්තෝ ඒක තමන්ගේ අලුත්ම කර්මස්ථාන විදිහට බාර අරගෙන අපි බලමු එකිනෙකාට එකිනෙකාගෙන් බාධාවක් නොවේවා බාහිරිමුත් අපිට කදරයක් නොවේවා අපිට මේ පැය ප්‍රසන්න මනසකින් ප්‍රකෘති මනසකින් යුක්තව භාවනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කෝච භික්ඛවේ ආහාරෝ අනුපන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගාය භාවනාය පාරභූරියා අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා කන්න සුඛ ධම්මා හීනප්පනීත ධම්මා සෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජං ගස්ස උප්පාදාය උප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජං ගස්ස භාවනාය පාරිපුරියාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විපදනමේ යටදී මේ ශාලාවේ එකතු වෙලා මාසිකට වතාවක් පමණ කරගෙන යන මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් මේ ධර්මාමි සම්භෝගයේදී සත්පුරුෂ සංසේවනයේ සඳහා අපි මුලින්ම එකතු වෙලා තීන්දු කරගත්තේ පොදු මාතෘකාවක් වශයෙන් සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අයිති වෙන කාය සූත්‍රය කියන සූත්‍රය. ඒ සූත්‍රයේ ඒක තමයි අපි දිගටම දැන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සඳහා පොදු මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. ඒකේ සඳහන් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් කාරණා 12ක්. ඉස්ලාම සඳහන් කරන්නේ නීවරණ ධර්ම පහක් ඊගාවට බොජ්ජංග ධර්ම හත. අපි පසුගිය හමු වෙච්ච වාර කීපෙදිම ඔය නීවරණ ධර්ම සම්බන්ධව අපේ ශක්ති ප්‍රමාණයට තොරතුරු කාරණා ඉදිරිපත් කරගත්ත පුළුවන් තරම් අත්දැකීම් සහිතව ඒ සරුවත්න දේශනාවේ සහිත <clears throat> මූලධර්ම කරුණුත් එකතු කරගෙන ඒක ගෙවම් කරලා අපි පසුගිය වතාව වෙනකොට බොජ්ජංග ධර්ම වලට මාරු වුණා. ඉතින් එතනදී අපිට හේතු දක්වන්න සිද්ධ වුණා මේ බොජ්ජංග ධර්ම ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකක් තමයි අපි මතක් කරගත්තේ මේ මුළු ශාසනයේම තියෙන නැත්තම් කියනවනම් ගැඹුරෙන් මේ ශාසනය දිහා බලනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතිය අනුව මේ ශාසනය දිහා බලනකොට මේ ශාසනයේ හල යුතුයපති සහ ගත යුතුයපති කිය. අතහැරිය යුතු සහ අල්ලාගත යුතු කියන දෙක ගත්තොත් විවිධ පැති වලින් විවිධ ආකාරයට පෙන්නනවා. ප්‍රධාන වශයෙන්ම සූත්‍ර පිටකයේ හොඳටම විස්තර සහිත බැලුවොත් පේන්නේ අතහැරිය යුතු පැති වලට තියෙන මේ නීවරණ ධර්ම පහ කාමච්ඡන්දය, ව්‍යාපාදයේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව කියලා ගත යුතු, දියුණු කළ යුතු, වැඩි යුතු, පිරිය යුතු ධර්ම වලට පෙන්ලා දීලා තියෙන්නේ මොබ්බොජ්ජංග ධර්ම. ඒකෙදි නීවරණ ධර්ම අචක්කු කරන අන්ධකරණ නිබ්බානේ නිවනට විරුද්ධව යන කෙලසන ධර්ම ටිකක් විදිහට පෙන්වන අතර බොජ්ජංගය ඒ බෝධි නම් වූ භාවනාව කටයුතු කරගෙන යන නිවනට යොමු වෙච්ච සත්‍වාර සත්‍ය හොයාගෙන කටයුතු කරගෙන යන පුද්ගලයාට අවශ්‍ය කරන උපකරණ අඩුප කණුව ටිකක් වශයෙන් තමයි පොජ්ජංග ධර්ම පෙන්වන්නේ බෝධි අංග ඒ සමහර වෙලාවට බෝධි කියන වචනේ නිර්වචනය කරනවා බෝධිය සඳහා කටයුතු කරන සත්පුරුෂයා ඒ යෝගාවචරයා කියන අදහස ස්ත්‍රී වේවා පුරුෂ වේවා සමහර වෙලාවට බෝධියටම චතුරාර්ය සත්‍යයටමත් බෝධි කියන වචනේ පාවිච්චි කරනවා. මෙතන හුඟක් වෙලාට පාවිච්චිලා තියෙන්නේ කටයුතු කරන පුද්ගලයා අදහස් කරගෙන. එතකොට මේ බොජ්ජංග කියන පදය හැදෙන බෝධි සහ අංග කියන පද දෙකෙන් කියලා අපි තේරුම් ගත්තොත් මේ සතිය ධම්මවිචේ ආදී මේ බොජ්ජංග හතට එනකොට සම්බොජ්ජංග කියලා තවත් සං කියන උපසර්ග පදයක් එකතු වෙනවා. ඒකෙමුත් වෙන්නේ මේ හාත්පසින්ම සම්පූර්ණයෙන්ම ස්වයම්භූව ගන්නවා කියන අදහසක් තමයි මේ සං කියන උපසර්ගය එකතු කරන්නේ. එතකොට සම්බොජ්ජංග වෙනවා. එයින් අපි ගිය පාර මේ සති සම්බොජ්ජංගය ගැන පැයක් නැත්නම් ඊට තඩි ටික වේලාවක් කල් ගත්තා. ඒක ඊටාත්ම වැදගත් කොටහක්. ඒ මොකද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම් පටන් ගන්නෙම සතර සතිපට්ඨාන. සතිපට්ඨානෙත් <clears throat> නැවත නැවතත් අවධාරණය කරන්නේ සරුවච්චන් වහන්සේ මේ සතිය කියන චෛතසිකයටයි. ඊට පස්සේ ඒක ඒ සතර සතිපට්ඨානයේ හතර වතාවක්ම සඳහන් වෙනවා. ඊට පස්සේ සති බල සති ඉන්ද්‍රිය සති බල ඊට පස්සේ බොජ්ජංග ඊට පස්සේ මාර්ගාංග වශයෙන්මුත් සතිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංග්‍රහ වෙනවා. කොහොම හරි අටපොලක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාසක අටපොලක සඳහන් වෙන බොහෝම වැදගත් වෙනවා. ඉතින් ඒක අපි ගියේ පාර කෙරුවා කියන අදහසෙන් අපිට මේ සැරේ මේ ධම්ම විචය කියන සම්බොජ්ජංගයට බැස ගන්න පුළුවන්. නමුත් ඒ ගියේ පාර මතක් කරගත්තත් මේ ධම්ම විචය සම්බොජ්ජංගයට ආසන්න කාරණාවක් වශයෙන් පොත්පත් වල සඳහන් වෙන්නේ භාවනා කරපු යත්තන්ටත් වැටහෙන්නේ මේ සතියෙම තමයි. යම් වෙලාවක ඊසෝ සතු තතා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවීමං සංආපජ්ජති කියලා තමයි මේ සතියෙන් ධම්ම විචේට සම්බන්ධතාවයේ ඒ දණ්ඩ පෙන්වන. සෝ තත සතෝ විහෙරන්තෝ අපි ගියේ පාර මතක් කරගත්ත විදිහට එළඹ සිටි සිහියෙන් ආස්වාස කරනකොට ආස්වාසයයි දැනගන්නා වීර්ය මේ සතිය ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසයයි දැනගන්නා සතිය පිම්බීම දකින්නකොට පිම්බීම දැනගන්නා සතිය හැකිලිම දැනගන්නාකොට හැකිලිම දැනගන්නා සතිය ඉතින් එහෙම කටයුතු කරන ඉනකොට මේ සද්දයක් මේ වේදනාවක් මේ හිතවිල්ලක් ආදී වශයෙන් අර කරන වැඩේට අතුරු මේ අරමුණු වශයෙන් මතුවෙන දේ හෝ සතියෙන් බලාන ඉන්නවනම් ඒක පරියංක වශයෙන් යෝගාවචරින්ට මුලින්ම පුහුණු කරනවා. ඒ පුහුණු කරපු යෝගාවචරින් මේ සතිය සාමාන්‍ය එදිනදා වැඩ දක්වා ගෙන යෑමේ අතරමැදි මාර්ගයක් වශයෙන් සක්මනේදිත් සතිය වඩන්නේ කියලා. එතනදී මේ ආස්වාද ප්‍රසආස වශයෙන් වාඩි වෙලා පරියංක භාවනායේ දෙන යෝගාවචරය නැත්තම් පිම්බීම හැකිලිම වශයෙන් පරියංකයේ දෙන යෝගාවචරයට ඉරියාපත විවිධත්වයේ වෙනුවෙන් මේ සක්මන් භාවනාව අවශ්‍යයි. අවධානයේ වශයෙන් බලනකොට පරියංක භාවනාවේදී යෝගාවචරයාගේ උඩුකයේ ඇතිවෙන වායෝ පොට්ටබ්බ ධාතුවට හිත යොදලා ඒ අනුව සතිය පවත්තන